දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරතුංග වැඩ පිළිලා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරයට ආරම්භ ලැබල දෙන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව මුලදී වම දකුණ වශයෙන්ද පසුව ඔසවනවා ගෙනියනවා තබනවා වශයෙන්ද පසුව 1 සිට 10 දක්වා පියවර ගණන් කරමින්ද සක්මන් කරන ලදී මෙහිදී වැලි මළුවේදී පාදයේ යටිපතුල වැලි පොළවේ ස්පර්ශවන විට දැනෙන රළු බව සිනිඳු බව සීතල බව උණුසුම් බව යන ආදියට සිත තබමින් යන ලදී ලනු පැදුරේදී ලනුවල ගොරෝසු බව සමහර විට සිනිදු බවද ටයිල් පොළොවේදී සීතල බව සිනිදු බවත් විඳමින් සක්මන් කරන ලදී. මෙසේ දිගටම කරන විට වම දකුණ වශයෙන් හෝ වෙන කිසිම ලෙසකින් නම් නොකරනවාට සිත අකමැතිය. අකමැති විය. නම් කිරීම සිතට වදයක් විය. ඒ විට නම් කිරීම පසෙකලා පාදයන්ගේ ස්පර්ශ දේශ පමණක් හොඳින් සිතින් බලාගෙන සිටින විට පාදයේ ගමන් කරන විදිය ඉබේම පෙනෙන්නට විය. දැන්නේ ක්‍රියාවලියක් පමණි. දැන් දැනෙන්නේ පාදවල යටිපතුල පොළවේ ස්පර්ශ වන විට දැනෙන සීතල උණුසුම තද බව, ගොරෝසු බව, සිනිඳු බව යන ආදී පමණි. කකුල් වලට ශරීරයේ බරගතියද දැනේ. මිසේ පැයක් පමණ සක්මන් කළ හැක දිගටම සක්මන මෙලෙස කරන විට ඔළුව තද වෙන ගතිය, ඇස් යට තද වෙන ගතිය, නිකට ප්‍රදේශයේ දඟලන ගතිය දැනේ. තවද උරහිසට දෙපසට තද තදට වේදනාවක් දැනේ. කකුල්වල බත් කින්ඩා හොඳටම රිදී. නමුත් පැමිණි දුක් පැණි රසයි සිතමින් දිගටම සක්මන සතුටින් කරමි. මෙසේ සක්මන් කරන විට විවිධ සිතුවිලිද ගලායි. එවිට ඒවා මොන වර්ගයේ විතර්කද කියාද බලමි. දානශාලාවේ දානේ පිචින සුවඳ දැනි. එවිට රස තෘෂ්ණාවක් ඇති වී, එවිට කාම විතර්කයක් බව හඳුනා ගනිමි. සක්මන් කරන විට සමහර අය කතා කර කර ඉන්නවා දැක්කම දේශ ව්‍යාපාද විතර්කයක් සිතක් ඇති වේ. තව විටක සක්මන් මළුවක් සාදා සසුනට පූජා කළ යුතු බව සිතේ. ඉම සිටවිල්ල නික්කම විතර්කයක් බව හඳුනා ගනිමි. මෙලෙස බාධාවකින් තොරව සක්මන් කරමි. මගේ ගැටලුව නම් භාවනා කරගෙන යන විට ශරීරයේ විවිධ වේදනා ඇතිවේ. එවිට මම මගේ සතිය පිහිටුවිය යුත්තේ පාදයටමද නැත්නම් වේදනාවන්ටද යන්නයි. පරියංක භාවනාව. පිම්බීම හැකිලිම වශයෙන් බලමි. විනාඩි 15ක් පමණ එලෙස සිටින විට නිින්දයයි නැත්නම් නීරස බවක් දැනී ඉරියව්ව මාරු කිරීමට සිටේ. සමහර වේලාවට පිම්බීම හැකිලිම වෙනුවට කයට සිතගෙන ඉතා හොඳින් ශරීරයේ දෙස බලාගෙන සිටින් එවිට හෘද ස්පන්දනි ශරීරයේ ඇතුලේ දඟලන බව යනාදිය දැනේ පරියංක භාවනාවට තරම් මනාපයක් නැත නමුත් මම සක්මන් භාවනාව සතුටින් කරමි මගේ ගැටලු වලට සුදුසු උපදෙස් පතමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔහර පරියංකේදී ඇති වෙන්නේ නිදිමත ගතිය, එහෙම නැත්නම් අකමැති ගතිය දුරු කරලා ඒකේ ඕජාව මතු කරගන්න ඔయిత වැඩි ටිකක් මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරනකොට නිදිමත නැතුව ඒකට බහින්න පුළුවන්. සක්මනේදී කියලා තියෙනවා ටිකක් වෙලා ගියාම මෙනෙහි නොකර යන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මුළු කයේම දැනෙන සක්මන පදන් වෙලා එනකොට මුළු කයේම දැනෙන දැනීම එනවා. ඒක කරදරයක් තමයි. නමුත් ඒකෙන් සාතිකයක් ලැබෙනවා. හිත ලෝකේ පුරා නන්නත්තර වෙලා නැහැ. ලෝකයේ තියෙන දුක් කරදර හිතේ නෑ. තියෙන කරදර ටික ශරීරයක් කරදර. ඉතින් ඒක ලොකු සාසනයක්. සාසනික දායාදයක්. ඒකට හොඳට හිත යොදාන හිටියොත් ඒකත් යම් වෙලාවක නැති වුණොත් අර තිබුණු කර ලෝකයක් කරදරත් නැහැ ශරීරයක් කරදරක් ශරීරයක් කරදරත් නැති තත්ත්වයට යන්න පුළුවන්. ඒක ගණ්ඩ නම් ශරීරයක් තියෙන කරදර වලට කැමැත්තක් මනාපයක් අනුග්‍රහයක් කරන්න. පරියංගයේ නොසලක හරින්න එපා. පරියන්කේ එනේ නිදිමත වගේ දේවල් දුරුකරනද මෙනෙහි කිරීම නතර කරුවා ඉක්මන් වැඩි ඇති සමාලා. ටිකක් මෙනෙහි කළ බලන එතකොට ඒකත් හරියයි. අවසර ස්වාමින් වහන්ස මේ ගැටලුව කමටහනට අදාළ නැතිවද භාවනා කරනකොට එන ගැටලුවක් නැවත භාවනා නොකර සිටින දිනවල සුහදව මිතුරුව කතා කරන අය භාවනා කරන්න පටන් ගත්තම හිත රිදෙන වචන කියනවා පිහිපාරවල් අනිනවා වාගේ ඒ අයගේ හැසිරීමත් එවැනිම එකක්. මේවා දරා ගන්න පුළුවන් නමුත් එක විට ඇවිස්සෙන සිතුවිලි නිසා වරහන් ඇතුලේ දේශ හිත තැම්පත් කර ගැනීම ඉතාම අමාරුයි. පොකුරු පොකුරු දේශ සිතුවිලි පෙනුනත් සිත එකලස් වෙන්න දින දෙකක් පමණ ගත වෙනවා. ඒ ඉතා අපහසුයි. වැස්සක් වැහැලා පෑවුවා වාගේ හිත එකලස් වෙනකොට යුද්ධයක් අවසන් වුණා වගේ සැහැල්ලුවක් දැනෙනවා. අත්දකින විදිහට ඒ අය පිළිබඳ පෙර තිබූ බැඳීම් ගතිය දුරු වී ද්වේෂයක් නොමැති මධ්‍යස්ත ගතියක් තේරෙයි. මේ සිතුවිලි ඇවිස්සෙන හේතුව ස්පර්ශය බව දනිමි. මේ ස්වභාවය ඉක්මනින්ම සමනය කරගන්න මගක් තිබේද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය තී මාර්ගයේපත් වෙලා tempත් වෙච්ච කෙනෙක් වගේ තමයි ලියලා නම් තියෙන්නේ. හැබැයි මේ හොඳ සාර්ථකව ඒකට මොන දීලා වැස්ස පෑවුවා වගේ කියලා ලියලක් තියෙනවා. තවදුරටත් අහනවා කොහොමද කරන්නේ කියලා. ඉතින් යම් විදියකට භාවනා නොකරන කෙනෙකුට මේක වුණා නම් එයා පැහැදිලිවම ද්වේෂයෙන්මයි නතර වෙන්නේ. තමනුත් භාවනා කරන කෙනෙක් නිසා ටික වේලාවක් යනකොට තේරෙනවා මේගොල්ලෝ යම් ප්‍රතිපදාවක ඉන්නේ. ප්‍රතිපත්තියක ඉන්නේ කතා කරන වචනේ හෙටින් කතා කරුවා ඉවරයි. ඉතින් ඒකට ඒක පේන්නේ නිකන් පීරි පපුවට දමලා යනවා වගේ තමයි. ඉතින් එතකොට එන්නෙන කතා නොකර ඉඳී. ඉතින් ඒ නිසා ඕක හිතන්න අපේ ගෙවල් දොරවල් ඇත්ත ඕක දැක්කනම් ඒක දිගටම හිතන්නේ භාවනා කරන්න ගියාට පස්සේ යකාමක් වෙනවා කිය. පිස්සු. ඉතින් ඒ නිසා ඉක්මන් කරන්න බෑ ওই වැඩේ. කාරණා තේරුම් ගන්න තියෙනවා. හරි. Taman ඒ නිසා මේ අනුන්ට එහෙම ද්වේෂ වෙන විදිහට කතා කරන්න එපා. හැබැයි ඒක හැටි එහෙම තමයි. ඒ භාවනාවට ශික්ෂාවට ගියාට පස්සේ හැම කෙනත් එක්කම ඇයි හොඳයි පවත්න්න බෑ. ඒක නිසා ඒක කෙටිවට නතර කරනකොට අනික් කෙනාට හිතෙන්නේ ඒ ඇත්ත එක පුද්ගලික තරහක් කියලා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් සමාජයෙන් ඒ වගේ දොස් පරස් වෙන නිසා අපේ ලොකු ශාන්ති ලියලා තිනවා භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා කියනවා. භාවනා කරන කෙනාට කෙලපිරිච්ච padikkamakata සංගත් මිනිස්සු සලකන්නේ. මේ කතා කරන්නේ 1940 ගණන් වල. ඉතින් අදත් ඒකේ හැම තමයි. ඉතින් ඒ නිසා ඒව ගණන් ගන්න එපා. තමන් අනුන්ගේව ගණන් ගන්නත් එපා. Tamanට කවුරු හරි මොනසලකා හිටියයි කියලා ඒක ගණන් ගන්නත් එපා. එහෙම ගණන් ගත්තොත් මේ ගමන යන්න බෑ. ඒ නිසා ඕක තමයි ක්‍රමය. ලිව්වට කමටහන්ට අදාළ නැතුණාට හොඳයි කතාව හැබැයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනා මම පළමු වරට මේ වැඩසටහන ශ්‍රාභාගී වුනිමි ආනාපාන භාවනාව සතියෙන් කරගෙන ගියමි ආස්වාසය දීර්ඝවද ප්‍රස්වාසය කෙටිවද දැනිනේ විනාඩි 20ක් පමණ ගතවන විට අත්පා තිබෙන බව නොදෙනී ගියේ. සතියෙන් පිරීක්ෂා බලන විට සැහැල්ලු බවක් ඇති බව නිරීක්ෂණය විය. උඩුකයේද පිම්බෙන සහ හැකිලෙන ස්වභාවයක් දැනුනි. දිගටම සතියෙන් භාවනා කරගෙන ගියමි. පසුව පාදවල වේදනාවක් දැනුනි. වේදනාවක් වේදනාවක් කියා සිහි කරන අතරතුරදී වේදනාව තුනී විය. පළමු දිනේ සිට මෙම தත්ත්වය පැහැදිලිව වැටහුණි. ඊයේ සහ අද දිනේදී මෙම අවස්ථාවක් පසුව මූල කර්මස්ථානයේ මේදුනද වෙනසක් නොවු නමුත් අද දින හුස්ම ඉහළ පහළ යන්නේ බොහොම ශේෂයක් බව වැටහුණි. භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් කාලයක් වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔවර පරණලිමේ තිබුණා භාවනා කරනකොට වේදනාව ආපුවාම මොකද්ද මෙනේ කරන්න ඕනේ මූල කර්මත්තාන්ද වේදනාවද කියලා. ඉතින් වේදනා මට්ටමට යනකම් මූල කර්මත්තානේ මෙනෙහි කරන්න. යම් වෙලාවක වේදනාව මූල කර්මත්තානේ යටපත් කරගෙන, ڇප්ප කරගෙන ඉස්මතු වුණොත් විතරක් වේදනා මෙනෙහි කරන්න. එහෙම නැත්නම් එනේන වේදනා මෙනෙහි කරන්න එපා. එතකොට තමයි තේරෙයි වේදනා තියෙද්දිත් මෙනෙහි නොකරමත් සතියපත්තන්න පුළුවන් මූල කර්මස්ථානේ. ඉතින් ඒ විදිහට ක්‍රමසහවිදි තේරෙන්නේ කරලා බල්ලම තමයි. එහෙම කෙරුවට පස්සේ තේරෙනවා එනේන වේදනාව වලට මෙනෙහි කරමින් ප්‍රතික්‍රියා කරන්න යන්න ඕනේ නැහැ. එනේන සද්ද වලට ප්‍රතික්‍රියා කරන්න යන්න ඕනේ නැහැ. එනේන හිතවිලි වලට ප්‍රතික්‍රියා කරන්න ඕනේ නැහැ. ඒවා තියෙද්දි සාමාන්‍යයෙන් පාරේ සෙනග ඉඳද්දි හප්ප ගන්න නැතුව වාහනයක් ගෙනියනා වගේ අධික වේගෙන් යන්න එපා. හප්පන්න නැතුව හිමීට වාහනේ අරගෙන යන එකයි තියෙන්නේ. සෙනග ඉන්නවා කියලා නතරගෙන හිටියොත් කවදාකවත් ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මණේ කෙළවරට ගොස් සිටගෙන කයට සිටගත් විට කය කණුවක් මෙන් දිස්වේ. ඉන්පසු සක්මණේ එහාට මෙහාටත් වේගයෙන් කිහිප විටක් ඇවිද ගොස් පසුව වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් ටික වේලාවක් සක්මන් කරන විට වැලිවල රළු බව සහ ඇතැම් තැනක වැලිවල සිනිඳු බවද තවත් තැනක සීතල බවද වැටහි. කකුළු ඇඟිලි වලින් නිසි දන හිසින් නැමී ඉදිරියටගෙන ගොස් විලුඹ කකුලේ මැද කොටස වැලි අතර තෙරපෙමින් ඇඟිලි දමී බිම පතිත වන අයුරු දැකගත හැක ලනුපැදුරේ සක්මන් කරන විට එහි රළු බවද වැලි මලුවට යන වැලි මලුව සැර ඉතා රළු බවද වැටහි. මෙසේ සක්මන් කරන විට ටික වේලාවකින් වම් පකුල සැහැල්ලුවටත් දකුණ තද බවින් හා බරින් වැඩි බව වැටහි. ඇතැම් සක්මන් කාලයකදී සක්මනේ විසිවන වෙනත් විසිවීමක් වන බව වැටහි. එසේ වුද තව ටික වේලාවකින් එසේ සක්මන් කරයි. එම සක්මන් වාරයේ එක සක්මන් වාරයකදී සක්මන තව දුරටත් කිසිසේත් කරගෙන යාමට නොහැකි බවක් පර්යංකයට යාමටද සිත් නොවිය. එවිට එහි ඉඳගෙන ටික වේලාවක් බලා සිටීමි. මිසේ සිටීම නිවැරදියි පහදා දෙන්න පර්යංක භාවනාව. හොඳින් ඉඳගෙන මම දැන් මෙතන ඉන්නවා යයි කයට සිත ගනී එක ඉන් එන එක ආස්වාසයක් හා ප්‍රස්වාසයක් දෙස බලා සිටිමි. මෙසේ බලා සිටින විට ආස්වාසයේ දිග බව හා ප්‍රස්වාසයේ කෙටි බවද ඇතැම් විටක ආස්වාසයේ කෙටි බව හා ප්‍රස්වාසයේ දිග බව වැටහි ආස්වාසය ඇතුළු වී මොහොතකට පසු ප්‍රස්වාසයේ පිටවන බව වැටහි මෙසේ ආස්වාස ප්‍රස්වාස කරගෙන යන විටදී අනාගත සැලසුම් හදමින් සිත පිට යයි සිත පිට ගිය විගස නැවත මූල කර්මස්ථානයට ගැනීමට හැකි වේ මාගේ මේ භාවනාවේ ඇති වැරදි පෙන්වා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔව් විස්තර කියලා තියෙන විදිහට එච්චර සුද්ධ කරන දෙයක් නැහැ. මේ අරගත්ත ගැම්ම කඩා ගන්න නැතුව අර සක්මනකට ගිහිල්ලා ඇති වෙච්ච පමණින් පරියන්කේට දඟලන්නේ නැතුව පැය කරන්න බලන්න යම් හේයකින් Tamande හිතනොත් නඩතු කරන්න බෑ පොඩ්ඩක්. එතරම් තියෙන ආසනේ වාඩි වෙනවයි කියලා අර සක්මනේ තිබුච්ච සතිය වාඩි වීමේදී කැඩෙන්නේ නැති වෙන විදියට නැවතිල්ලේ වාඩි වෙලා බලන්න. වාඩි වුණාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා බලලා සුදුසු පරිදි සක්මන්තෝ පරියන්කට යනවා. එහෙම නැත්නම් ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට නැවතිල්ලේ කෙරුවොත් ඔය ඇති වෙලා තියෙන ගොනුව එකින් එකට පාත් ගන්න පුළුවන් වෙයි. ඒකට සැලකිලිමේ සැලකිලිමත් වෙන්න නැත්නම් අනුග්‍රහ කරන්න කියලා කියයි. තෙරුවන් සරණයි ගෞරවතර සාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාව සඳහා මම ලණපැදුර වැලිමඩුව හා සිමින්ති පොළවද භාවිතා කෙලිමි. මේ අවස්ථා තුනේදීම මුලින් পায় ගැටෙන තැනට ශරීරයේ බඩ දැනුණද පාදයේ අනෙක් කොටස් ලිහිල්වන තැබීමි. මේ ලිහිල් ස්වභාවය නිසා මට මුල් කාලයට වඩා සතිය පවත්වා ගැනීම පහසු බව දැන් වැටහෙනවා. පරියංක භාවනාව. සක්මන් භාවනාවට වඩා පරියංකේ සතිය වැඩි වේලාවක් පවත්වා ගැනීමට පහසු බව වැටහේ. මේ නිසා දැන් වැඩි වේලාවක් පරයන්කේ යෙදීමට උත්සාහ කරමි. එහෙත් තවමත් හිත විසිර යාමට වැඩි කාලයක් ගත වේ. එක් අවස්ථාවකදී ආනාපාන සතිය ටික වේලාවක් පවත්වාගෙන යන විට මගේ දකුණු අතෙහි උඩ බාහුවේ මස්පිඩුවේ තද වේදනාවක් දැනීමක් සමගම විදුලියේ ඉරක් මෙන් ඇසට පෙනුණා. සේ දුටිමි. මේ මා තරමක් බියටපත් කළ නිසා ඊට පසු ආනාපානය වැඩිවීමට කීප වරක්ම උත්සාහ කිරීමට සිදුවියේ. මේ භාවනාවේ වරදක්දයි පහදා දෙනෙමින් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි ඔබ වහන්සේට මේ අත්භවයේම නිවන් සුව ලැබේවා. ඉතින් මේ වගේ විදුලියේදී ආලෝක අන්ධකාර සුඛ වේදනා දුක් වේදනා රාශියක් එනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙච්ච දේවල් නම් වෙන්නෙම නැහැ. බලාපොරොත්තු නැති දේවල් ඒකාන්තෙම වෙනවා. ඉතින් එතෙන්දී තමයි සද්ධාව තියනවාද, වීරිය තියනවාද කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් සද්ධාව නැත්තම් ඒක නැතරදී පේන බලන්න යනවා, හීන පලාපල බලන්න යනවා. ඒ සද්ධාව නැතිකම තමයි. සද්ධාව තියෙනවා නම් මේවා ආවත් මේ වගේ ලිව්වට දෝෂයක් නැහැ. නමුත් දිගට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා ඔයිටත් වැඩිය විලෝපන දේවල් මතුවෙන්න පුළුවන්. හිත කලබල කරගන්න නැතුව හැකීමට නැවත සතිය පිහිටුවීමට තියෙන ඊට ප්‍රස්තාව බලන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව ආනාපාන සති භාවනාව ආස්වාසේ සිසිල් බවක් ප්‍රාස්වාසේ උණුසුම් බවක් දකිමින් ආස්වාස ප්‍රස්වාස සතියින් සිදු කෙලිමි. කෙටි ආස්වාස කෙටි බවක් දිගු ආස්වා දිගු ප්‍රස්වාසයේ දිග බවක් මෙනෙහි කෙලිමි. විනාඩි 5ක පමණ වේලාවකදී හුස්ම සියුම් වීගෙන යන බව දැනුනි. හුස්ම සියුම් වූ මොහොතේ උදරයේ පෙදෙසේ උස් පහත් වීම දැනුනි. තව දුරටත් ශරීරයේ මූණේ බෙල්ලේ කිසියම් කම්පන චංචල දැනුනි. ඉන්පසු නැවත දිගු හුස්මක් ගැනීමට සිදුවුනි. නැවතත් ආනාපානයේ වැඩිම සිදු කෙලිමි. හුස්ම සියුම්ව ගොස් නැවතත් චක්‍රාකාරව ඉහත දේම සිදුවිය. හුස්ම සියුම්ව දිගු වේලාවක් තබා ගැනීමට උත්සාහ කළත් ඒ අපහසු විය. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් මෙනෙහි කර පියවර 15ක් 20ක් නොකඩවා නිරීක්ෂණය කළ හැකිය. හිසිත පිට ගිය බව දැන නැවත පියවර තැබීම කෙරෙහි සිත යොමු කෙලිමි. සිත පිට ගිය කාරණේට ව්‍යාපාද විතක්කයක් බවද වැටහුණි. සිත පිට ගියත් නැවත අරමුණ කරා ළඟා වී සක්මන් භාවනාව කරගෙන යාමට පුළුවන්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සක්මන පරියන්කේ දෙකේම හිත ටිකක් අකීකර වුණත් නන්නත්තර වුණත් නැවත අරමුණට ගන්නවා එක ගැනෙනවා. ආන්නේ විශ්වාසය තියෙනවා නම් හිත පිට ගියයි කියලා ගාණක් නැහැ. අර නැවත අරමුණ ගන්න පුළුවන් කියන විශ්වාසයේ ශද්ධාව සැක නැති ගතිය එනකන් ඉතින් හිතට හරි වෙහෙසයි. ඔය කොච්චර පිට ගියත් යায়නවා. ආන්නේ විශ්වාස වුණාට පස්සේ අපිට කියලා කරන්න පුළුවන්. ඔය කොච්චර කියත් ගන්න පුළුවන් කියලා. එතකොට වැඩෙන්නේ සතියටත් වැඩිය විශ්වාසය තමයි. ඉතින් විශ්වාසය ඇති වෙන වෙලාවක් ඔය තියෙන්නේ. ඒකම දිගට කරන යනකොට පිට පිට යෑමෙන් වෙන චිත්ත පීඩා අසහනකාරී ගතිය නැති වෙලා තමන් ප්‍රතිපදාව ඉදිරියට යන බව තේරෙයි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ මම උදේ විනාඩි 50ක් පමණ සක්මන් භාවනාව කළා. මට ලනුපැදුරට යටිපතුල් වදින විට තද රළු බවක් දැනි යටිපතුල් වල සාමාන්‍ය වේදනාවක් ඇති වුණු නිසා නතර කර ආනාපානේ පටන්ගත් නමුත් නිතර නිදිමත ගතියක් ඇති වුණා. එසේ වීමට හේතුව පහදා දෙනෙමින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය ඉතින් සක්මන නතර කරන්නෙම ශරීර ආසාව නිසා. මේ පුංචි වේදනාවක් ආපුවාම පුංචි වේදාන්ති වලට ඇත්තටම හොඳටම සතිය තියෙන වෙලාව. එතකොට නතර කරනවා. නතර කරලා ඉඳ ගන්න යනවායි කියලා කියන්නේ බුදියන්ට යනවා කියන වගේ තමයි. බුදු වෙන්න යනවා නම් සක්මන් කරන්න දිගටම. පැයක් විතර සක්මන් කරලා හොඳට ඇඟ කර්මණේ වුණාට පස්සේ වාඩි වෙලා හොඳට මෙනෙහි කරන්න වාඩි වුණාට පස්සේ පේන මූල කර්මස්ථාන. ඒ එකක්වත් මෙතන වෙලා නැහැ. ඒ නිසා මූලික උපදෙස් මතක් කරන්න ඕනේ. සක්මන් කරනකොට වේදනාව එනවනම් මෙනෙහි කරන්න. නැත්තම් වේදනාව තියෙද්දිකට සක්මන් කරන්න. පරියන්කට ගියාට පස්සේ අරමුණ මෙනෙහි කරන්න මෙනෙහි කරනකොට ওই නිදිමතට ප්‍රතිපක්ෂ ධර්ම වැඩෙනවා. කයේ තියෙන පුංචි වේදනාවට කුසීත වෙන ගතියට ප්‍රතිපක්ෂ ධර්ම වැඩෙනවා. ඒ නිසා උපක්‍රම දෙක පරියන්කේදී සක්මණේදී මෙනෙහි කිරීම ඒ වගේම නිසි කාලයේ දිගටම සක්මන් කිරීම කරනකොට ওই පොඩි ප්‍රශ්න අයින් කරගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම් පාය හා දකුණු පාය මෙනෙහි කරමින් සක්මනේ යෙදුණු අතර හිත පිට නොයා පවත්වා ගත හැකි විය. වරින් වර දකුණු පාදයේ ඇති වූ රිදීම් මෙනෙහි කළෙමි. ඔසවනවාගෙන යනවා තබනවා යන්න මෙනෙහි කිරීම සමග භාවනාවේ යෙදීමේදී කලින් සක්මනේ තිබූ වේගවත් බව අඩු විය. පෙරට වඩා දැනී වරහන් ඇතුලේ කොන්දේ රිදීම් පිට කැසින්. වැඩියෙන් දැනුනි එසේ මෙනෙහි කිරීම සිතක් ලෙස හඳුනා ගතිමි. එම දැනීම් ක්ෂණයකින් නැති වී යන බව හැඟුනි. ක්‍රමයෙන් තද නිදිමත ගතියක් දැනුනි. නැවත වම් පාය දකුණු පාය මෙනෙහි කරමින් සක්මණේ යෙදී නිදිමත නැති කරගත්ෙමි. පරියංක භාවනාව. පරියංක භාවනාවේදී වම් නාස්පුඩියෙන් ආස්වාසය ප්‍රස්වාසය සිදුවන බව හඳුනාගත්ෙමි. දිග ආස්වාසයක් හා දිග ප්‍රස්වාසයක් හඳුනාගත් අතර ඒවා කිටි බවටපත් වූ ආකාරයේද හඳුනාගතිමි ක්‍රමයෙන් හුස්මේ සංසිඳීම ඇතිවිය සංසිදී සිටි කාලය තුල වටින් යම් යම් ශබ්ද ඇසුනද නොසලී සිත තබාගත හැකි විය ඉඳ හිත කයේ ඇති වූ රිදීම් දැනීමක් ලෙස මෙනෙහි කළෙමි විදුලි පංකාවෙන් ආ සිසිල් සොලන් රැලි මගේ කයේ උණුසුම් ගතිය මගහැරී යන ආකාරය දැනුණා දැනුණු අතර ඒ ස්පර්ශයක් ලෙස පංච උපාදානස්කන්ධයක් ලෙසත් මෙනෙහි විය ගෞරවනීය ස්වාමින් වහන්සේ මාහට ඉදිරියේට සතිය පැවැත්වීම පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා දුන මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා. මේ ලියුමට ලියුමට නැත්නම් රචනෙට තොරතුරු ඇතුළු කරන්න උත්සාහ කරලා තියෙනවා. තවදුරටත් ඒ හුලං වදිනකොට ඇවිදිනකොට දැනෙන වේදනා පුංචි පුංචි දේවල් සේරම අහුලා ගන්න. ඒ අහුලාගත් දේවල් පුළුවන් තරම් වාර්තාවට දාන්න. එතකොට මේ වාතාව හරි ඕජාව සහිතයි. ඇත්ත අස්පනා අපිට දැකපු දේ සහිතයි. ඉතින් ඒ තොරතුරු වැඩි කරන්න යනකොට පහුවෙන්ද භාවනා පටන් ගන්නෙ ඔය වාර්තා කරපු මට්ටමින් ඉහාට තියෙන කෑල්ල. හරියට වාර්තා වුණ නැත්නම් වාර්තාවට පල්ලෙහා මට්ටම් ආයෙ අත ගන්න ගන්නවා. ඒ නිසා භාවනා තල්ලුවක් ඉදිරියක් දෙන්න ඕන නම් දැකපු සියල්ලම අත්‍යන්ත දේවල් එහෙම නැත්නම් හිතපුවා නෙවෙයි. වැටහිච්ච දේවල් වාර්තාවට දාන්න රචනය කරන්න පුරුදු වෙන්න. එතකොට ඒ කමඨාන් සුද්ධ වෙන්න සුද්ධ වෙන්න ඉදිරියට තල්ලුවක් එනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී මුලදීම හුස්ම ගැනීම එළීම ප්‍රකට වෙනවා විනාඩි 10ක් පමණ යන විට නාසයෙන් හුස්ම ගන්නවා හෙළනවා නොදැනීම යනවා ඒ වගේම මේ වේලාවේ ඒ වේලාවේදී කළු වලාකුලක් වැනි දෙයක් ඇවිත් මම දකුණු පායට තල්ලු කර දකුණු පසට තල්ලු කරනවා වගේ දැනෙනවා එවිට නැවත භාවනාව කිරීමක් නවතිනවා මේ ගැන පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදී මුලදීම ඔසවනවා, තබනවා කියා මෙනෙහි කළ හැකියි. ටික වේලාවක් යන විට දකුණු කකුල ඔසවන විට දකුණු පැත්තට බර වීමක් වම් කකුල ඔසවන විට වම් පැත්තට නැමීමක් සිදු වී වැටෙන්නට පවා සිදු වෙනවා මේ භාවනාවේ දියුණුවක්ද පිරිහීමක්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ මට මෙයක් පහදා දෙනසේක්වා ඒතකොට කළු පාට එකක් ඇවිල්ලා වම් පැත්තට තල්ලු කෙරුවත් කකුල ඇවිදිනකොට වැනෙන ගතිය පාන්නේතර උනත් සතිය පවත්වනවා නම් භාවනා දියුණුවක්. එතැයි හැම එකටම ජීවිත ආසාව ඇති වෙලා බය වෙලා සද්ධාව කඩාගෙන දැඟලුවොත් බාධාවක් නෙවෙයි නමුත් හිත හයිය නැහැ. ඒ කළුව පාට වලාවක් කරලා දකුණු පැත්තට තල්ලු කරනවා නම් UNP පාටක් පේන්න තියෙන හැබැයි. දක්ෂිනාංශක වතියක් පේන්න තියෙන. වම් කකුල උස්සන කොටත් දකුණු පැත්තට තල්ලුවක් එන. නිකන් පව්වේ ආණ්ඩුව කාර්යය වගේ. පාට ටක් ගාලා මේ වැතර ගන්න. ඊට පස්සේ මේ කකුල උස්සනකොට අර පැත්තට යනවා. ඉතින් ඔය වගේ ඉතින් අධිරාජ්‍යවාදී පැත්තටයි සමාජවාදී පැත්තටයි පොඩ පොඩ ඉතින් ආණ්ඩුවත් ඔහම නම් ඉතින් අපි ඕක ගණන් ගන්න හොඳ නැහැ. අපිට තියෙන ඕ ASCII කිරීම අයවැය වාර්තා සම්පූර්ණ කරගත්තා. අපි ආණ්ඩුව ගෙනිච්චා. පුළුවන් ද බලන්න එහෙට තල්ලි වෙනකොට මෙහෙට තල්ලි වෙනකොට සතිය පවත්තන්න පුළුවන් නම් භාවනාව දියුණු. ඒක තමයි කියන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාසයේ ඊටා පැහැදිලිව සංසුන් වන බව දැනී මිසේ ටික වේලාවක් යන විට එක නාස් කුඩුවක් කරා ආස්වාසයේ එකවරම ඉහළට ඇදී යන්නාසේ යන්නාසේ දැනී නමුත් මාගේ ආස්වාසයේ ප්‍රස්වාසයේ මුලින් තිබුණු ආකාරයටම සිදුවන බව දැනී ආස්වාසයේ නතර වූ අවස්ථාවේදී සම්පූර්ණයෙන් උදරයේ ඇතුළට යන්නක්සේ දැනි මේ අවස්ථාවේදී භාවනාව දියුණු කර ගැනීමට උපදේශයක් දෙන්න මෙවැනි අවස්ථා කීප වාරයක් සිදු වුණා බවද දනිමි ඔබ වහන්සේට නිවන් සුව ලැබේවායි පතමි මේ වගේ දේවල් මූල කර්මස්ථානයේ පරිබාහිර දේවල් දකින්නකොට බලාපොරොත්තු සුන් කරගන්න නැතුව ඔය කොච්චර දේවල් වුණත් මට නැවත මූල කර්මස්ථානට යන්න පුළුවන් මට නැවත සතිය පිටවන්න පුළුවන් මට ඒ තිබුණු සමාධි මට්ටමට යන්න පුළුවන් කියලා වැඩ කරනවා නම් මේ හැම බාධාවක්ම සාධකයක් වෙනවා සති වැඩේට. එහෙම නැහැ මට කිසිම බාධාවක් එන්න බෑ එන හැම එකක් නිසා මට මේ පා වෙනවා මම අත්හැරලා දාලා යනවා කිව්වොත් ශරීර ආසාවයි ජීවිත ආසාවයි වැඩෙයි සතිය වැඩෙන්නේ නැහැ. නිසා ශරීර ආසාව ජීවිත ආසාව පැත්තක තියලා සතිය වැඩිම සඳහා මේ වෙනස්කම් පාවිච්චි කරන්න ඉඳ ගන්නකොටම පරියන්කේ අදිෂ්ඨාන කරගන්න මගේ කය ජීවිතයත් ත්‍රිවිධ රත්නෙට පූජා වේවා එන ඕන දෙයකට මට මුණ දෙන්න ශක්තිය ලැබේවා කියලා සද්ධාව අලුත් කරගෙන යනවා. ගරුතර ස්වාමින් වහන්සේ ලණපැදුරේ සක්මන් කළමි. වරක් දෙවරක් සාමාන්‍ය ගමනින් ගමන් කර පසුව ඔසවනවා, ගෙනියනවා, තබනවා යනුවෙන් සිහි කරමින් භාවනා කළමි. පැය භාගයක් පමණ එසේ සක්මන් කරන විට පළමුව විලුඹ එසවෙනවා. සතුට එසවෙනවා සෙනින් යටිපතුල් ඊළඟ ඇඟිලිද එසවෙන ආකාරය හොඳින් නිරීක්ෂණය කෙරෙමි. එසේ දිගටම නිරීක්ෂණය කරද්දී එසවීමත් ගෙන යාමත් ලැබීමත් අනිත්‍ය වෙලා යන ආකාරයේද තේරුම් ගත්තෙමි. පරියංක භාවනාව සඳහා වාඩි වුවත් ඉල දෙපැත්තෙන් වේදනාවක් ආවේදනාව නිසා සිතට ගතට දෙකටම සමාධියක් පැමිණියේ නැත. නැවත වේදනාව නිසා නැගිටීමට සිතක් පැමිණියත් වේදනාව අනිත්‍යයි අනිත්‍යයි වශයෙන් සිහි කරද්දීම වේදනාව නැති වී ගියේ. ඒ නිසා පරියංකයේදී ආනාපාන සතිය වැඩිවීමට හැකිවිය. තවත් ස්වල්ප මොහොතකින් කුරුල්ලන්ගේ හඬ ඇසිනි. ඒ භාවනාවට බාධාවක් නොවන පරිදි අනිත්‍යයි අනිත්‍යයි කියා මෙනෙහි කළමි. එයින් මගේ භාවනාව බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවිය. ගරුතර ස්වාමින් වහන්සේ මම විදර්ශනා භාවනාව ප්‍රගුණ කරමින් ඒ මඟ ඔස්සේ ගමන් කරමින් සිටිමි. මාර්ගඵලයක් අවබෝධ කර ගැනීමට මම කෙසේ පිළිපැදිය යුතුදයි පහදා දෙන්නේ නම් ඔබ වහන්සේට පින් සිදු වෙනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය විදර්ශනාව නොකර සතිය පිහිටවන්නේ ඒක බොහෝම ඉක්මනයි මාර්ගඵලයි. ඔය මේ තැන්දන් වල ස්ටේෂන් වල අතර වියන්නේ ගියොත් ගමන පාඩුයි. විදර්ශනාවත් එපා, භාවනාවත් එපා, සමාධියත් එපා, සතිය පිහිටවන්නේ කරන්නකෝ. ඒතර ඍජුම ගමන. බොහෝම සරලයි, බොහෝම අහිංසකයි, බොහෝම ඍජුයි. අනම කරන්න ගියොත් නම් ටිකක් පමණයි. මොනවාක්වත් නොකර සතිය පිහිටුවොත් ඉක්මම ගමන. සම්මා සම්බුදු සරණයි අති ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. අද උදෑසන සක්මන් භාවනාව සුපුරුදු පරිදි ඇරඹීමි. පියවර වශයෙන් ඔසවනවා, ගෙන යනවා, තබනවා, තද කරනවා යනුවෙන් පියවර තැබීමි. හැම විටම වාගේ එම ස්වභාව ගති ලක්ෂණ දැනුනි. තද බව, මෘදු බව, වැලිවල සියුම් බව, රළු වැලිවල ස්වභාවයේ එසවීමේදී සැහැල්ලුව ගෙන යාමේදී පාවීම තැබීමේදී බර බව තද කිරීමේදී තද බව ආදී වශයෙන් පැහැදිලි විය. ඉඳහිට සිතුවිල්ලක් ආවත් වරහන් ඇතුළි භාවනාව ගැන සමාජයෙන් එන වෙන පීඩා ගැනත් ඒ මොහොතේම නැති වී යනවා දැනිනි. පසුව එය කර්ම විපාකයේ අත්විඳීම මිස වෙන කල යුතු දෙයක් නැති බව වැටහෙයි. පැය භාගයට අධික කාලයක් බොහෝ දුරට පාදවලට සිත රඳවමින් සක්මන් කළෙමි. නීරස අලස බව එපා වීම කලකිරීම හිස් බව දැනිනි. මේ තමා ජීවිතයේ හැටි කියලා හිතුණා ටික වේලාවකින් වාඩි වෙලා ඉඳගෙන භාවනාවට සිත යොදුවා. ඒ සිත අරමුණකට නොයි. හිස් බැල්මින් සිටියා වගේ දැනුණා. ඒ සමගම කිසිවක් නොහැඟුණා. වගේ තිබිලා දැස් විවර වුණා. නැවත සක්මනට ගිහින් සක්මන් කළා. ඒ වේලාවේ পায়ට ඇලෙන ස්පර්ශවන වැලි පා ඔසවන විට නැවත විසිරෙනවා වගේ නූලකින් පාදයක් පොළවත් සම්බන්ධ වගේ වැලි ඇතුළත විසිරෙන ස්වභාවය දිගටම වගේ දැනුණා. සතිමත් බව හොඳින් තිබුණා. වේලාව අවසන් නිසා සක්මන් මළුවෙන් නීමට සිදු වුණා. පරියංක භාවනාව. උදේසියුම් ආස්වාස ප්‍රස්වාසයට සිතේ දුවාට කීප වාරයක් මට කර වට කැරකෙනවා වගේ දැනිලා නැතිව ගියා. ඇති වී නැති වී නැතිවීම නික්‍රියා මගේ කියලා හිතුණා. ඒ සමගම නින්දට වැටුණා දෝයි නොදනිමි. නැවත දැස් විවරවත්ම දානේ වේලාවට විදිින් තුන්වෙනි පරයන්කේදී ටික වේලාවක් ආස්වාස ප්‍රස්වාසයේ ඇතිවීම නැතිවීම සතිමත්ම බැලුවා. සිත විසිරීමක් නොවිය. ලාදම් පැහැති ආලෝකයක් මැදෙන් මතුවා වගේ වේලා වෙලා තලාවක් බවට පත් වුණා. එහි එක් තැනකට කළු පැහැය වගේ පුංචි රවුමකට සිත යෙදුනා. ටික වේලාවකින් සිත තැන්පත් වෙනා වගේ දැනුණා. සිතේ පුංචි සතුටක් ප්‍රබෝධයක් ඇති වූවා වගේ දැනුණා. එයත් නැති යමින් සිත මෙදිහත් බවකටපත් වූවා වගේ දැනුණා. නැවත සිත තදින් එක්තැන් වෙලා වගේ තිබුණා. දැස් විවර වන විට විනාඩි 40ක් පමණ ගත වී තිබුණා. සක්මනීදීත් පරියංකයේදීත් සිත විසිරෙන විට කෙටි වේලාවකට හෝ විසිරෙන බව දැනගත්තා. නැවත අරමුණට එන්නට වුවමනා කරනවා. සමහර විට අනාරම්මණයට පවතිනවා. නිසෝල්මන නිසෝල්මනත් වගේ නිහඬියාවක් වගේ දැනෙනවා. වරහන් ඇතුළේ ඒ ස්වභාවය හරියට කියන්න බෑ වගේ. සමහර විට සිත මුළු ගැන්විලා වගේ. භාවනාවට යෙදෙන්නේ නෑ වගේ දැනෙනවා. වෙන අරමුණු වලට ගිහිල්ලත් නෑ වගේ. හිස් බව දැනෙනවා. පරයන්කේදීත් ඉදිරියේ හිස්තලයක් දිස් වෙනවා. ඒට තමා ඉන්පස සිත යෙදෙන්නේ. එයින් පසු කිසිවක් නොදෙනී යනවා මුලා වගේ පවතිනවා මුලාවක පැටලිලා වගේ කියලත් වෙලාවකට හිතෙනවා මේ தත්ත්වය තුලින් මේ මම නොවේ මගේ ශරීරයක් නොවේ මේ ස්වභාව ධර්මයේ තමා කියලා පසුව ඒ අත්දැකීම් මෙනෙහිවන විට සිතෙනවා වෙනස් වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා හිතෙනවා ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා මේකේ තියෙන්නේ මේ සැකයක් තියෙන්නේ ඉතින් ඒකට ආරසකාරීව කියන්නේ සැක තියෙනවා නම් මූල කර්මත්තානේ පරිශා කළ බලන්න. මේ මුළු රචනා පුරාවටම කිසිම තැනක මූල කර්මත්තානේ සඳහන් කරලා නැහැ. ඉතින් ඒක නිසා මේ පේන්න තියෙන්නේ මේ ගමනේ යනකොට ඒ මූලාශ්‍රය මධ්‍යන්න රේඛාව අතගාමින් නෙවෙයි ගිහිල්ලා තියෙනවා වගේ. එතකොට සැක එනවා. හරි පාරිය සැක එනවා. ඉතින් ඒ නිසා මූල කර්මස්ථානෙට යන්න පොඩ්ඩක් වෙලා ගියාට කමක් නැහැ. අතක ගා යන්න ඒකට සැකයක් නැහැ. මූල කර්මස්ථාන සාපේක්ෂව කියන්න පුළුවන්. ඉතින් ඒක ඒ නිසා සැක නැත්තම් ওই ගමනම යන්න. සැක ප්‍රශ්න නිර්ම කරන විදිහට තියෙන සැකේ තියෙනවා නම් මුලපටම මූල කර්මස්ථානයේ වෙනස් වීම එක්ක මේ කියන විස්තරේ සංසන්දනය කරගෙන යන්නේ. එතකොට ආපු පාර පේන නිසා සැක දුරු වෙනවා. ඒක තමයි අපිට තියෙන ක්‍රමය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව මා පරියංක භාවනාව සඳහා අසුන්ගෙන මගේ කයට සිත යොමු කර පසු ආස්වාසයට හා ප්‍රස්වාසයට සිත යෙදුවෙමි. ආස්වාසය කරන අතර නාසිකාග්‍රයෙන් සීතලක් ප්‍රස්වාසය කිරීමේදී උණුසුමක් දැනිනි. සිත වැඩි කාලයක් එම අරමුණේ රඳවා ගැනීමට හැකි විය. මා සිට ඉරියව්ව වෙනසක් කිරීමටද අවශ්‍ය වූයේ නැත. සිත ශබ්ද කරා හෝ වෙන යම් අරමුණු කරා ගියද නැවත අරමුණු කරා ගැනීමට හැකි විය. සක්මන් භාවනාව සක්මන් කිරීමේදී වම් පාදයේ හා දකුණු පාදයේ බිම තබන විට වරහන් ඇතුලේ ලනු පැදුරේ යටිපතුලට සියුම් වේදනාවක් දැනුනි. පසුව එය ටිකෙන් ටික නැති වී යයි. ඉන්පසු යටිපතුලට යම් සනීපයක් දැනුණා වැනිය. එසේ දිගටම සක්මනේ යෙදෙන අවස්ථාවේ වම් පාදයෙන් වේදනාවක් ආ නමුත් එය මැඩගෙන සක්මන් කිරීමට හැකි විය. යම් යම් අවස්ථාවන් වල ඇසෙන ශබ්ද නිසා අරමුණ වෙනස් වද නැවත සිත එක අරමුණක රඳවා ගැනීමට හැකිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා. මේක එච්චර සකසයිතෝ නෙවෙයි නිම කරලා තියෙන්නේ. ඉස්සලා කියපේක මතක් කරලා මේ යන පාට උනත් හැක තියෙනවනම් වෙලා ගියාට කමන්නේ නැවත නැවත මූල කර්මත්තානේ ඇසුරු කරමින් යන්න මේකෙත් මූල කර්මත්තාට ගැන ලියන්න වෙහෙස වෙලා නැහැ මේ ලියන එක. ඒ එතකොට ඉස්සරහට යනකොට සැකෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා රචනයේ පුළුවන් තරම් මූල කර්මස්ථානයේට වෙනස් වීම තේමාව කරගෙන රචනය ලියනවා නම් රචනෙත් කොඳු යට පෙලක් තියෙනවා. භාවනාවටත් තේමාවක් ලැබෙනවා. නැත්තම් අහගෙන ඉන්න එක්කනට අදහසක් එන්නේ නැහැ. වල්පල් තොරතුරු ගොඩක් තියෙනවා මූල කර්මස්ථාන ගැන දීවිලා නැහැ. නිසා ඒක පොඩ්ඩක් ඒකට අවධානය යොමු කරන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව. පෙර දින මා ඔබ වහන්සේගෙන් කමඨහන් සුද්ධ කරගත් පරිදි කම්මැලි නොවි මුලා නොවි හුස්ම රැල්ල දෙස බලමින් හුස්ම රැල්ලේ සිත පිහිටුවමින් දිගු වේලාවක් ගත කළෙමි. ඉහළ පහළ ගලා බසින හුස්ම රැල්ලත් ඒ අනුව රිද්මානුකූලව කයේ පිම්බීම හැකිලීමත් හොඳින් ප්‍රගුණ කෙලිමි. දිගු කාලයක් දිනපතා මම ආනාපාන සති භාවනාවේ යෙදෙමින් හුස්ම රැල්ල මෙම පංචස්කන්ධයේ ජීවයේ කොට මෙනෙහි කරමින් සිටින අවස්ථාවලදී මා වටා ප්‍රබාසර ගතියක් දැනේ. එසේ ඇතිවීමට හේතුව පහදා පහදා දෙන්න ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවෙන් දරුණු රෝග පවාසුව වෙන බව මා අසා ඇත මා දන්නා කලාකාරණීකට ලියුකේමියා රෝගය වැළඳී ඇය විදේශගත ප්‍රතිකාර ලබද්දී එහි වෛද්‍යවරු උපදෙස් දී ඇත්තේ වේදනාව ඇති තැනට මනස යොදවා රැඳී සිටින්න කියායි ඇය වෛද්‍ය ප්‍රතිකාර සහ භාවනාව හේතුවෙන් සුවපත් වී යලි ලංකාවට පැමිණියා අපි ආනාපාන සති භාවනාවේ මෙම විස්මිත හැකියාව පහදා දෙන්න ස්වාමින්වහන්සේ ඔබ වහන්සේට ප්‍රාර්ථනී ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වේවා සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී වම දකුණ මාරු නොවි සිහි කල්පනාවෙන්ම සක්මන් කළ හැකි. හැකිය වැලිමලුවේ තද රළු සිසිල් ගති මිනෙහි කරමින් සක්මන සිමෙන්තියේ සක්මන් කරන විට තද ගතියක් සිසිල් ගතියක් දැනේ. ලනුපැදුර ඊට හාත්පසින් වෙනස්සේ. ඒ සිනිදු ගතියක් රළු ගතියක් දෙක මැද වම් පාදය සහ දකුණු පාදය ඔසවනවා ගෙනියනවා තබනවා යනුවෙන් මෙනෙහි කරමින්ද සක්මන් කරමි. මෙලෙස පසෙක ඇති කොරිඩෝවේ සක්මන් කරන විට එක කෙළවරක අස්ති පංජරයක ශරීරයේ ඇතුළාන්තයේ පෙන්වන පින්තූරයක් තවත් පසෙක මරණයෙන් පසු මේ ශරීරයට පත්වන ඉරණම අවස්ථා තත්ත්වයකදී පෙන්වයි. ඒ මම නේද සියල්ලටම සියල්ලම අනිත්‍යයි. සක්මන් භාවනාවෙන් මේ අයුරින් අනිත්‍ය වෙනවා. අනිත්‍ය මෙනෙහි කළ හැකි නේද? ස්වාමින් වහන්ස ගරුතර ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේක මේ ආනාපානය කරනකොට උනන්දුවෙන් ආනාපානෙ ඉන්නකොට ඉතී ඇති වෙන වෙනස් කීම් නැත්නම් භාවනා කරනකොට ලෙඩසුව වෙනේවා එහෙම නැත්නම් මේ ධක්මං කරනට අනිත්‍ය පහළ වෙනවා විස්තර කරලා දෙන්න කියනවා හරියට සැකෙන් අහනවා වගේ. ඉතින් ඒ නිසා මේවා පැමිණෙනවට බයද මේවා බාධාවල්ද එම් බාධාවල් නැත්නම් මොනවද විස්තර කරන්නේ? අපි විස්තර කරන්න ඕන තියෙන්නේ ප්‍රශ්නයක් තියෙනවනම්, සැකයක් තියෙනවනම් බාධාවක් නම් තමයි. බාධාවක් නැත්නම් ඒකත් ජයසිරි මංගලම් කියලා ගමන කරගන්න එකයි තියෙන්නේ. නෑ ප්‍රශ්න අහන්න නැත්නම් ප්‍රශ්නයක් වශයෙන් දාගන්න එපා. දාපුවාම අර ලියලා තියෙන විස්තර වලට පිළිබඳ ලියන්නට සැකයක් තියෙනවා වගේ පේන. නිසකව බලන්න. නිසකව බලාගත්තාට පස්සේ ප්‍රශ්න කරන දෙයක් ඇත්තේ නෑ. ඉතින් මේකෙන් කියන්නේ මේ කියලා තියෙන මේ අවස්ථාවල් ගැන නැවත නැවත යෙදීමේ අත්දැකීමේ අඩුකමක් තියෙනවා. දිගට කරන්න. එතකොට ඒ අත්දැකීම් ලැබෙනකොට විශ්වාසයක් ඇති වෙයි. පෞරුෂත්වයක් ඇති වෙයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාව වම දකුණ වශයෙන් වැලි මළුවේ සහ උඩ මළුවේ කරගෙන ගියෙමි. එවිට මම වැලි මළුවේ වැලිවල පය තබන විට එනෙන ස්වභාවයත් කළු ස්වභාවයත් උෂ්ණ සීත වශයෙන් අද්දුටුවෙමි. ලණු පැදුරේ සක්මන් කරන විට ලණු ඉදිරියෙන් උස්ස උස්ස තිබෙන දුටුවෙමි. එක් අවස්ථාවක මා වැලිමලුවේදී මා පිටුපස කෙනෙක් එන බව දුටුවෙමි. පසුව නැවති නැවතින මේ ආකාරයට මට මට හිත පිට නොයා සතියෙන් යුතුව විනාඩි 30ක් හෝ 40ක් සක්මන් කළ හැක. පරයන්ක භාවනාව. එසේ සක්මන් භාවනාව කර පරයන්කයට යමි මූලික කමඨහන ආනාපාන සතියයි මේද සමහර වේලාවට පරයන්කයට ගොස් විනාඩි 15කින් පමණ සිතේ මාරමුණෙහි සිටින විට සිත පිටයයි. ස්වාමින් වහන්සේ දේශනා කර පරිදි මාරමුණු ගැන සිටුවෙන් මම ඒ ගැන ඊතරම් අවබෝධයක් නැහැ. උදේවරුේ භාවනාවට වාඩි බොහෝ විට නිදිමත වැනි ස්වභාවයක් එයි. නමුත් ඒන් අවදි වන විට මූලික කමඨහන සිහිපත් කරමි. සමහර දිනවලදී රාත්‍රී පරයන්කේදී බොහෝ වේලාවක් එනම් විනාඩි 40ක් 50ක් පමණ මාරමුණෙහිම සිත පවත්වාගෙන යාමට පුළුවන්. ඒන් මිදී නැගිට යාමට සිත නොදේ එවිට විශාල සතුටක් දැනේ ස්වාමින් වහන්සේ මගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔය වෙලාවේ විජේට සතිය එවනතන් සමාධි මුදුන්පත් වෙන්න මුල් වැඩ කරපු වෙලාවල් වල මොකද්ද Taman කෙරුවේ මොන මොන නිමිති තිබුණේ කියලා ඊව නැවත නැවත අපේ අදීමේ වඩ වඩාත් මේ තමන් ළඟ තියෙන අත්දැකීමෙන්ම ක්‍රමසාවිති වලින්ම සතිය වැඩි වෙන විදිහට කටයුතු කරන්න. එතකොට පොත්පත්වල දැනුම නෙවෙයි උදව් කරන්නේ තමන්ගේම දැනුමයි. අත්දැකීමමයි. ඉතින් ඒක එකතු වෙමින් එන වෙලාවක්. ඒක නැවත නැවත ඒකම ආයෝජනය කරමින් දිගට නැත්තම් තමන් ගැනම තමන් විශ්වාස කරමින් දිගට භාවනා කරන්න. එතකොට ඔක හරියනවා. තෙරුවන් සරණයි පූජනීය වන්දනීය ස්වාමින් වහන්සේ මා කලක පටන් භාවනා කරමි. සක්මන් භාවනාව මට පහසු ලෙස වම දකුණු ලෙස සක්මන් කරමි. වම් පාදයේ බර වැඩි වීමත් දකුණු පාදයේ සැහැල්ලුවටත් දැනී ලනුපැදුරේ සක්මන් කරන විට දෙපතුල් වලට ගොරෝසු ගතිය දැනේ. එවිට දන හිස් අමාරුවෙන් සිටීම දැන් හොඳටම සක්මන්න පුළුවන්. gederදී සක්මන් කරනවාට වඩා මිහිදී ශක්තියක් ඇති වේ. නිදිමත ගතියද නැතුව යයි පරයන්ක භාවනාව. සක්මන පැය භාගයකින් හමාරකොට පැමිණ මම දැන් මෙතන යන සිත ඇතුව වාඩි වීමි ආස්වාසයේ ප්‍රස්වාසයේ මුලැමැදාග හොඳින් නිරීක්ෂණය කරමි. එදිනෙදා ගත කරනවාට වඩා භාවනාවට වාඩි හුස්ම ගන්නා විට තද ගතියකුත් පහළ හෙළන විට සැහැල්ලු ගතියකුත් දැනේ. විනාඩි 15ක් 20ක් යනතුරු මේ ගතිය පවතී. කෙමෙන් හුස්ම නොදැනී යයි. සද්ද ඇසුණාට ඒවා වගක්වත් නැත. සමහර වේලාවලදී භාවනාව කරන අතර නිින්ද ගොස් අවදි වූ ආදැයි හැඟේ. හීනයක් දැක්කාද හැඟේ. නමුත් හීනයක් හීනේ මා මතක නැත. එදිනෙදා කටයුතු වලදී සතියෙන් වැඩ කිරීමට උත්සාහ කරමි. මම සෑහෙන කාලයක පටන් අවුරුදු 6ක් මේ විදියට සතිය පිහිටුවමින් භාවනාව කරමි. ස්වාමින් වහන්සේ එකම විදියට මම කරගෙන යන මෙම භාවනාව තවත් දියුණු කරගත හැකි උපදෙස් ටිකක් දෙන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම නිර්වාණ අවබෝධය ලැබේවා සාදු සාදු සාදු උත්සාහ කළා තියෙන නම් ගෙදරින් ලකිනුවට වැඩිය දැන් වෙන සත් තියෙනවා කියන්නේ. නමුත් අවසාන කරන්නේ එක විදිහට යනවා කිය. ඒ නිසා ඒ රචනයේ මුල් කොටස පිළිගන්නද පසු කොටස පිළිගන්නට කියන්න බෑ. කෙසේ නමුත් ඉතින් ලොකු වමනාවක් තියෙන බව පේනවා. භාවනා දියුණු කරගන්න. අති ඒ වමනාව ගැන නොතලකා නෙමෙයි කියන්නේ මේ වැඩේම බාධා නැතුව දිගට කරන්න දවස් දෙක තුනක් නිතිපතා සක්මන පරියන්ක. එතකොට වෙන්න බලාපොරොත්තු වෙන්නේ සිද්ධ වෙයි. ඒ නිසා ඉක්මන් කරන්න යන්න එපා. වැඩි පද නැතුව දිනපතාම නැත්නම් නිතිපතාම කාලසටහන් නඩත්තු කිරීමෙන් බලාපොරොත්තු වෙන්න ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තුවක් ඇති කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මට නිසි මඟ පෙන්වා දෙනසේක්වා ආනාපාන සති භාවනා භාවනාවට වාඩි වූ පසු විනාඩි 20ක් පමණ සිත නොඑක් අරමුණු කරා යදීයි. ඉන්පසු ක්‍රමයෙන් අරමුණෙහි සිත පිහිටුවා ගත හැක. සංසුන්න සිහින්න ඇදී ඇදී ගිය සුසුම් රැල්ලා පසු පැමිණීමේදී කඩින් කඩ ගැස්සෙමින් දුර්වලව පිටවන බව හැඟේ. දෑත්වල ස්පර්ශයෙන් නොතේරේ. බෙල්ල දෙපැත්තෙන් තද ගතියක් වේදනාවක් දැනේ. හිස නුදුන නලියන ස්වභාවයක් දැනේ. ශබ්දයක් ඇසුණු සැනින් සතිය බිඳී යයි. නැවත සිහිය පිහිටුවා ගැනීමට බොහෝ වේලාවක් යයි. සක්මන් භාවනාව. ලනුපැදුරේ ටයිල් පොළොව පඩිපෙළ වැලිමලු ආදීෙහි සක්මනෙහි යෙදුණෙමි. සිනිදු බව, ගොරෝසු බව, තද බව අත්විඳිමින් සක්මනෙහි යෙදුණෙමි. වැලිමලුෙහි සක්මන ආස්වාදය ජනකයි. දෙපා වැලිමලුව බදා ගන්නාසේ හැඟේ. ඇඟිලි සංදි නැවෙමින් දිගහැරමින්ද සිරුර වමට දකුණට බර වෙමින්ද සමබරතාවයේ පවත්වා ගන්න ආයුරු වැටහි විනාඩි 30ක් පමණ හෝ ඊට වැඩියෙන් සතිය පිහිටුවා ගත හැක සිත වෙන අරමුණකට ඇදී ගියත් ඒ බව වටහාගෙන නැවත සක්මන අරමුණු කරගත හැක බෙල්ලේ තද ගතිය හා උරස් දෙකේ වේදනාවක් දැනේ මට ඇත්තේ බෙල්ල පමණක්ද යන හැඟීම ඇතිවේ. ස්වාමින් වහන්සේ මට අනුකම්පා කර නිසි මඟ පෙන්වා දෙනසේක්වා ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මේකේ පාරේ ඉන්න බව තමයි පේන්න තියෙන්නේ. අර එක තැනක් මට හිතුණා මතක් කරන්න හොඳයි කියලා එකපාරට සද්දයක් ඇහෙනකොට සතිය කැඩනවා කියලා තේරෙනවා. අපි සතිය වැඩිුවේ නැත්නම් සද්දයක් ඇහෙනකොට සතිය කැඩන බවක්වත් දන්නේ නැහැ. ඒක තමයි මෝහය කියලා කියන්නේ. දැන් අඩු ගන්න සතියේ කැඩුනා කියලා හරි දන්නවා. කියන්නේ සතිය තිබිලා තියෙනවා. ඒක තේරෙන්නේ නැහැ කැඩුන්නේ නැත්තම්. මට සතියක් තිබිලා කැඩුනා කියනකොට විතරයි මතක් වෙන්නේ. අම්මා අප්පා අපිට මතක් වෙන්නේ මරුණාට පස්සේ තමයි. ඉන්නකම් ගාණක් නැහැ. ඒ නිසා අපි කඩප්පුලිකම් කරනකොට අම්මා බයිනවා. තොපට තේරේ අපි නැති දවසක කියන බැරිම තැන. වෙන මොනවා කිව්වත් ආන්නේ. මුලට තේරේ කවදාද අපි නැති දවසක් කියන. ඉන්නකම් දැනෙන්නේ නැහැ. මගේ සතියත් කැඩිච්ච වෙලාවේ කැත්තෙන් හරි වැත්තෙන් හරි සද්දකින් ඔන්න තේරෙනවා. ඕකවත් නැතුවනේ මෙතෙක්කල් මැරලා තියෙන්නේ. ඒ නිසා දැන් නම් අඩු ගන්න කැඩිච්ච සතිය හරි දැක්කා. සතුටු වෙන්න සතුටු වෙලා තව තවත් අති ඉන්නකොට සතිය ඉන්න බව දැනගන්නත් ඕනේ. සතිය කැඩනකොට කැඩන බව දැනගන්නත් ඕනේ. සතිය නැති වෙලා නැති බව දැනගත්ත දවසේ ඔන්න වැඩේ සම්පූර්ණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ උපදේශ පරිදි කයට සිහිය පිහිටුවා මූල කර්මස්ථානයේ වෙන ආනාපාන සතියට සිහිය යොමු කෙලිමි. නොඑක් වේලාවකින් සිත සමාධිමත් විය. Facebook පිටුවක ගියා හා සමානව සංකල්පනා විහිංසා සංකල්පනා එකක් පරයා එකක් එන්නට පටන් ගතියි. ඔබ වහන්සේගේ උපදෙස් නිසා මා දැඩි සැලකිල්ලෙන් සිතට සිහිය යොමු කරගනිමින් සිත දෙස බලා සිටීමි ගරු ස්වාමින් වහන්සේ. මෙම පැය එකමාරක් තුලදී සිදු වූ දේවල් මේ කොලේ කෙසේ ලියන්නද මා නොදෙනී සංකල්පනා විතක්ක ਵਿਚාර වෙමින් මෙනික් කටුවේ ඇස්සේ පැමිණි වේදනාව පරයා පස්සපච්චය වේදනාව දැනෙනින් පසු පාදයන් බැරි පස්සපච්චය මෙලක තමයි මෙනික් කටුවේ නෑ. ඒක වැරදිලා ලියලා ඉන් පසු පාදයන් දෙරි ඉහළට එසවෙනවා මෙන් හැඟුනි මේ සෑම මොහොතකම ඊතා සංසුන්න හොඳ විමසිල්ලෙන් සිහියෙන් මේ හිත ඊළඟට කුමක් කරාවිද යන්න අදහසින් බලා සිටීමි මගේ බුදුරජාණන් වහන්සේ කියා දුන් ආකාරයට මේ සියල්ලම තෙරුවන් නේද යන්න මාහට වැටහුණි මේ කයට දුක් දීම මෙසේ කයට දුක් දීම මහා වෙහෙසක් යයි මට හැඟේ. ගරු ස්වාමින් වහන්සේම කාලය තුලදී සිදු දේවල් හා විස්තර ගැන උත්තර දීමට මේ ලෝක ධාතුවේ ඔබ වහන්සේ හැරන් කිසිවෙකු නැතයයි සිතමි. කරුණාකර සමා වේලා සසන නතර කර ගන්නට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. අපි මේ සොලෝ එකේ යන් ඔයිතර කලබල වෙන්න එපා. ඔය යන්තම් ඔය ඉන්නේ කොහෙද මොකද වෙන්නේ කියලා දැනගත්තා. ඒක පාට යන්න යන්න එපා. හොඳට ඔය නිරීක්ෂණේ කාණ්ඩ ඔය දර්ශනේ අතට තේරෙයි මේ කවුරුවක්වත් මාව ගෙනියන්නෙත් නෑ, වළක්වන්නෙත් නෑ. ඉක්මන් කරන්නත් කාටවත් බෑ. තකතිරුකම විතරයි තියෙන්නේ. අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක විතරයි තියෙන්නේ. උච්චර කල් තිබුණේ කි ඔක ටික කාලයක් ඔක බලබල ඉමු. දුවට බලබලා ඉන්නකොට දැක දැකයයි. දැක්ක ගමන් අයින් කරන්න ගියොත් ගෙඩි කඩලා දුම් ගහලා ඉදෙව වගේ. මං කියන්නේ ගහේ ඉදෙන්න අරින්න ඕන. කිස ගෙඩියක් වුණත් අඹ ගෙඩියක් වුණත් ගහේ ඉදිච්චා හරිම රසයි. කොළුකමට අපි කඩලා කනවා. එතකොට කිරි ගෑවෙනවා, ඇඹුලයි, දත් හිරි වැටෙනවා. ඊට වෙඩි හොඳයි ගහේ ඉදෙන්න. ඒකට ඉවසන්න ඕන. හැබැයි ওই විදිහටම ඔය ඔය තාලෙටම යන්න අරින්න යද්දි gediye ඉදිලම ගැලවිලා වැටේ. අදිසි කරන්න ගියොත් අමුමම කෑවා කියලා අපි කියන්නේ. අමුමම කන්න ඕන කමන්නේ හිමිට යන. තෙරුවන් සරණයි ගෞරව ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි කයට සිය පිහිටුවමින් භාවනාව ආරම්භ කෙලිමි. ටික වේලාවක් බුද්ධානුස්සති භාවනා මෙනෙහි කිරීමෙන් අනතුරුව ආනාපාන සති මූල කර්මස්ථානයේ සිත යෙදුවෙමි. කොතෙක් වේලාවක් සිත සමාධි බොහෝ වේලාවකින් සිත සමාධිගත විය. ඔබ වහන්සේගේ උපදේශ පරිදි සියල්ල මෙනෙහි කළද සමාධිය නොකැඩී හිස ඉදිරියට වැටෙන ගතියකින් ටික වේලාවක් ගත විය. එපාවන අලස ගතිය ඇති වෙන විටම ඔබ වහන්සේ දුන් උපදේශී විය. හොඳින් සිහිය පිහිටුවමින් මූල කර්මස්ථානයේට සිත යොදමින් සෑම විතක්කයක් චිත්තක්ෂණයක්ම පාසාම මිනිහි කිරීම ආරම්භ කෙලිමි. ටික වේලාවකින් හිසත් උරහිස් ප්‍රදේශයේ හැර මුළු ඇඟම මලමිණියකට හා සමාන විය. කුහුඹියෙක් වැනි සතෙක් දබරගිල්ල දෙවරක් විද්දේ පස්සපච්චය වේදනා හොඳින් නැති විය. මා ඇඟිල්ලේ වල පස්සපච්චය වේදනයි. මේ කට්ටියට පොඩ්ඩක් පැටේ ඔය කියලා දෙන්න ඕක. තියෙනේ ඔය කියනවා. මැනික් කටුවේ වැසපච්චා වේදනාව කියනවා දබරගිල්. මෙච්චර ලස්සන සිංහල භාෂාවක් තියෙනවා. මා මූල කර්මස්ථානයේ කයත් සිතත් කෙරේ අවධානය යොමු කරමින් සමාධිමත් සුවයෙන් සිටීමි. මිනිසුන් කීප දෙනෙකු බුදුමැදුර ඇතුළට පැමිණ ශබ්ද නගා කතා කරමින් බඩු එහා මෙහා කරන ශබ්ද ඇසිනි. ඒ වාද මෙනෙහි කරමින් සිටින විට විහිංසා සංකල්පන අතරට ව්‍යාපාද සංකල්පයක් ඇතිවේ. මෙසේ සිටින අතර තුර නැවතවරක් බුද්ධ පූජාව රැගෙන ආදායකින්ගේ ඇඟට රිලවෙක් පැනීම නිසා පීඩිත දිවින වැටි මහා ගෝසාවක් ඇතිවිය. මේ සියලු අවස්ථාවන්හිදී මාගේ සමාධියට කිසිදු බාධාවක් ඇති නොවුණු අතර මායя කළ වැඩක් ද යන හැඟීම ඇතිවීමින් මෙනෙහි කරමින් සමාධිමත් සිතින් බලා සිටීමෙන් පසු තවදුරටත් මෙසේ සිටීමට නොහැකියයි සිතුණු බැවින් ආයතන පටිච්චසමුප්පාද ධාතු මෙනෙහි කළ සියලු නාම රූප ධර්මය අනිත්‍ය වෙන බැවින් සමාධියත් අනිත්‍යතාවයේද සමාධියේ අනිත්‍යතාවයේද මෙනෙහි කළ ගරු ස්වාමින් වහන්සේ වැරදි නිවැරදි කර ගැනීමට උපදෙස් පතමි විපස්සනාව මෙනෙහි කිරීම ආරම්භ කළ යුතු ආකාරය දැන ගැනීමට කැමැත්තෙමි පය දෙකක් කුසල චිත්ත චේතනා ඇතිව සමාධිමත් සිටි පිනෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණේ ආරක්ෂාව ඔබ වහන්සේට ලැබේවා උතුම් නිවනම අවබෝධ වේවා. ඔය යම් වෙලාවකේ පහළ වෙන විහිංතා විතක්කත් ව්‍යාපාද විතක්කත් එව්වත් අර සමාධිය වගේම අනිත්‍යයි දුක්ඛයි. ඒ නිසා ඒව යනවා යනවා අල්ලගන්න යන්න එපා. එතකොට කවුරු කතා කරුවත් කතා කරන කෙනාට එන හැඟීමත් විලව් වෙන්නත් විලුන් දෙන හැඟීමයි පණින මිනිසුන් දෙන හැඟීමයි ඔක්කොම ওই පොඩ්ඩකට ඇතු වෙලා යනවා නිකන් හීනයක් දැක්කා වගේ. ඉතින් එකක්වත් අල්ලගන්න තු ඉන්න පුළුවන් වෙච්ච වෙලාවේ අපිට මේ එයින් කෙලෙස් උපදින්නේ නැති තත්වයක් එනවා. මොකක් හරි මතක තිබ්බනම් කෙලෙස් තමයි. වෙච්ච සංසිද්ධිය මොකක් හරි මතක තිබ්බනම් කෙලෙස්මයි. මොනක්වත්ම මතක නැති වුණා නම් ඒක එතනම රට උණු කැලි කිල්ලිවා මකණකින් මකලා දැම්ම වගේ යනවා. ඉතින් ඉස්සරහට ඒ තරම් එන්නේ ඉඩ තියෙනවා. ඒක ඒක හොඳ නම් ඒකට ලෑස්තිලා යන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ විකාල භෝජන ශික්ෂාපදයේ නිවැරදිව රැක ගන්න ආකාරය පහදා දෙන්න. අසනීප තත්වයක් හේතුවෙන් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත සීලය සමාදන් වී සිටියේදී ආහාරගෙන වරහන් ඇතුළු විකාලයේ පසුව සුවාතට හැරෙන විට ආහාර අතහැරීමෙන් සීලය බිඳේද නොයසේනම් එවැනි අවස්ථාවලදීම සිල්පදේ ඉවත් කර ලෙඩ සුව වූ විට පසුව නැවත සීලය සමාදන් වීම කළ යුතුයද විකාල ශික්ෂාපදේ සමාදන් වී වරින් වර දැන දැන කඩ කිරීමෙන් අපායගත වේද තෙරුවන් සරණයි දැන් ওই දෙකම කරනා වෙනකොට බෙහෙත් නොගෙන ශික්ෂාපදේ රකින්න පුළුවන්. මොනම බෙහෙතක්වත් ගන්න මොනම දොස්තර කෙනෙක්වත් හම්බෙන්නේ නැහැ. ශික්ෂාපදේ රැගෙන ඉන්නේ ඒකත් බෙහෙතක්. ලොකු සාංශිකෙන් ඇහුවට පස්සේ කිව්වලු ඔය දැන් සංසාරේ කෑව ඇති. තවදරත් කන්න ඕනේ ශික්ෂාපදේ රැගෙන ඉන්නේ කියලා. ඒ නිසා ඒක ශිල්පද අයින් කරලා ශික්ෂාපදේ අයින් කරලා කරනවත් වගේම ශික්ෂාපදේ ඉඳලා කන්නවා වගේම මොකක්වත් ගණන් ගන්න නැතුව හිටපුවාම ලෙඩේ සනීප වෙනවා අර දොස්තරට හිතනටත් වැඩි ඉක්මනින්. බෙහෙත ගන්නටත් වැඩි ඉක්මනේ. මේ සීල කියන්නේ මා පුදුමාකාර දෙයක්. ඒ විශ්වාසය නැත්නම් ඉතින් අමාරු. සද්ධාව නැත්නම් අමාරුයි. අපිට මේ කය නම් අවශ්‍ය කරලා තියෙන අමාරු. ඒ නිසා සිල්පද සමාදන් වෙලා කඩන්න යන්න බෑ. ඒක ආනාවීති ක්‍රමණයක් වෙනවා. එහෙම නම් සිල්පද සමාදන් වෙන්නේ නැතුව ඉන්න. එහෙම නැත්නම් සිල්පද සමාදන් වෙලා මැරෙන්නේ මැරිච්චාවයි, රැකෙන්නේ රැකිච්චාවයි කියලා කරා. ඒ නිසා විකල්ප රාශියක් තියෙනවා. මම ඒක ඒ කෙනාගේ මනාපයට පවරනවා. අවසාන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. ඊයේ දිනේදී ධර්මදේශනා තුළින් පළමු ධානයේට එහි ස්වභාවය හා ඒට බැස ගන්නා ආකාරයත් විග්‍රහ වුණා. දෙවැනි ධානයේද එසේම තේරුම් ගත්තා. මේ தත්ත්වය අධ්‍යක තිබුණත් නිවැරදිව හඳුනාගත්තේ ඊයේ දිනේදීය. ස්වාමින් වහන්සේ තුන්වන හා හතරවන ධාන පිළිබඳවද නැවත පළමු දෙවන තුන්වන හතරවන ධාන දක්වා ඊයේ මෙන් විස්තර කර දෙන්න. ඊට අමතරව කයේ මතුවන ඕනෑම ධාතු ස්වභාවයක් දේශ පිටස්තරයෙකු ලෙස එහි වෙනස් වීම අධ්‍යක්ීම් විදර්ශනා වශයෙන්ද පැහැදිලි වුණා. ඒ පිළිබඳ තව විග්‍රහයක් මෙන්ම ඒ තුලින් කිඳා බසින ආකාරයේද පහදා දෙනෙමින් ඉල්ලා සිටිමි. ලිකියුන්නේ හරියට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දිනේදී ධර්මදේශනාව තුළින් පළමු ධානයේ එහි ස්වභාවය හා එයට බැස ගන්නා ආකාරයත් විග්‍රහ වුණා. දෙවැනි ධානයේ එසේම තේරුම් ගත්තා. මේ தත්ත්වය අත්දැක තිබුණත් නිවැරදිව හඳුනාගත්තේ ඊයේ දිනේදීය. ස්වාමින්වහන්සේ තුන්වනවා හතරවන ධ්‍යාන පිළිබඳවද නැවත පළමු දෙවන තුන්වන හතරවන ධ්‍යාන දක්වා ඊයේමින් විස්තර කර දෙන්න. ඊට අමතරව කයේ මතුවන ඕනෑම ධාතු ස්වභාවයක් දැස පිටස්තර අයකු ලෙස එහි වෙනස් වීම අත්දැකීම් විදර්ශනා වශයෙන්ද පැහැදිලි වුණා. ඒ පිළිබඳ තව තව විග්‍රහයක් මෙන්ම ඒ තුලින් කිඳා බසින ආකාරයේද පහදා දෙන්න. ඔය පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන පිළිබඳව පැහැදිලි වුණා මම සතුටු වෙනවා. ලොකු සංසේ සත්ත්ව විශේෂා විදර්ශනා ඥාන ඔච්චර තමයි කියලා දෙන්නේ. ඉන් එහාට ආය ධ්‍යාන දිගේ යන්න ඕන ඔය ඇති ඔය වැඩේට කියලා. එහෙම නැත්නම් ඒක දිගේ ගියාම එන්නේ ඊට පස්සේ මේ සුඛේ සහ උපේක්ෂා විතර ක්‍රියාශක්තිය අඩු වෙවා වගේ. දෙවෙනි ධ්‍යාන උන්ත ගණන්. ඒ නිසා ඔය ටිකම ඇති. ඔය ධාතු මනසිකාරයත් ඕකම නැවත නැවත කිරීම තමයි කිඳා බයින ක්‍රමය. ඉතින් එහෙම නැත්නම් වෙන හදිසි ක්‍රම, ඉන්ජෙක්ෂන්, ඔපරේෂන්, බේත් මොකක්වත් නැහැ. ඕකම සද්ධාවෙන් නැවත නැවත කරන්න. කරනකොට ඉල්ලමක් හරනවා වගේ තමයි. තව තව ටික ටික ටික ටික හාර හාර යනකොට ගැඹුරු ලැබෙයි. ඉතින් දේශනාවලිය යනකොට ඉතින් අදාළ කරුණු විස්තර වෙයි. නමුත් ඔය ධානා විස්තර කරන අදහසින් නෙවෙයි දේශනාවලිය පවත්වන්නේ. ඒකට අදාළ කොටස් අපි විස්තර කරමින් විතක්ක ਵਿਚාර විතක්ක දෙක විතක්ක ටික තමයි මිච්ඡා විතක්ක සම්මා විතක්ක කියන දෙක තමයි පැහැදිලි කරන්නේ. ඒක ධානයේ දඩමීම කරගත්ත මිසක්කා ධාන භාවනා විස්තර කරන්න අදහසක් නැහැ. මේක පැත්තකින් කියනකොට ওই තියෙන ටික හොඳටම ඇති කියනත් අදහසක් මයි ළඟ තියෙනවා. හොඳයි. එතකොට අපි මේ පැයක කාලයක් කරන් තියෙනවා. කෙසේ නමුත් කාට හරි තියෙනවද අත උස්සන්න නැත්නම් මොනවාර කියන්න නැත්නම් අපි මෙතනින් අපේ ප්‍රශ්න සාකච්ඡා ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා. තුනට පුරුදු පරිදි අපි නැවත සාමික භාවනාවකට එකතු වෙනවා. ඒ තාක්කල් මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.